ගුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ඒ හිම්බණ්ඩා ඔය කඩේට එන අපේ කට්ටමරලා ඒ කියන්නේ ගනුදෙනුකාරයින්ට හොඳින් hina වෙලා කොහොමද කින්දමන්ද කියලා අහලා ඔය දත් කූට්ටම පේන්ට hina වෙලා ඒ මිනිසුන්ගේ හිත ඇදගනි බඩු විකුණන්ට කලින් තේරුණාද එහෙමයි ඒත් මං hina වෙනකොට මගේ දත් බොල්ලෑව පෙනෙන හින්දාද මන්ද මිනිස්සු අහක බලනවා මේ ආපන් ඉන් බණ්ඩා අර පහල කඩ වීදියේ නාදාර් කඩේ වැඩ කරන මැනේජර් උඹ දන්නවනේ ඔව් ඔව් ඒ මිනිස්සයාගේ මූණ දැක්කම බොට මොනවද හිතෙන්නේ? බොහොම හොඳ කරුණාවන්ත මැනේජර් කෙනෙක් කියලා හිතෙනවා. මොනවා හරි ගන්න හිතෙනවා. අන්න ඒ වගේ අපේ කඩවලට එන කට්ටමර්ලා හුඟ දෙනෙක් උඹටත් පුළුවන් ඒ අයගේ සල්ලි ගන්න. ආ උඹටත් පුළුවන් ඒ අයගේ සල්ලි ගන්න. අපොයි අපොයි ඒක නම් බෑ. ඒ වැඩේ කරන්න බෑ. ඔය ඉතින් කාටද කියන්නේ? බොල හිම්බන්ඩෝ. ඈ මං උඹට මේ මගේ බඩු කඩෙයි, රෙදි කඩෙයි, හෝටලෙයි සේරගෙම ගනුදෙනු හොඳින් කරන්ට නේද මම මේ උගන්වන්නේ ඈ කාගේ බහටද මං එහෙම උඹට උදව් කරන්නේ ඈ මුදලාලි දෙවෙනි සැරේට කසාද බඳින්න යන සුදු නැණ්ඩක් කීමට ඒ වුණාට මං කැමති නෑ මිනිස්සු මරලා සල්ලි ගන්නට අපෝ අපෝ ඒක කරන්න බෑ ඈ කවුද බොට කිව්වේ මිනිස්සු මල්ල ගල්ලිගන්ට කියලා නේද? ඇයි ඇයි මතක නැද්ද මුලින්ම මට කියාපු වචනේ? අර කට්ට මරලා කිව්වේ. ඒ කිව්වේ ස්කට්ට කුඩුවෙන්ට ඇයි ඒ ඒ මං කිව්වේ ඒක නෙවෙයි. අපේ ගනුදෙනු කාරයින්ටයි කට්ට මරලා කියන්නේ. ඒක මං ඉගෙන ගත්ත මේ කොළඹින්න මගේ සිරිමල් පුතාගේ. බොට තේරෙනවද? <laughs> හැබැයිද මං ඔය ඉංග්‍රීසි වචන දන්නේ නෑ. මට හිතුනේ බඩුගන්ට එන මිනිස්සුන්ගේ ස්කට්ටට ගහලා හිටාන ඇති ඇති ඇති බොට මතකද අර පරණ කාර් කටුවක් ඇවිත් ඒක කඩාගෙන මුවන් පැලස්සේ වල්ලලි හදරමේ කටු බෝට්ටුවේ බැම්මූට නැගලා හිටිය මහත්තයා ඔව් ඔව් ඒ මහත්තයා තමයි අර ආරච්චි රාලහම්මගේ බෑන කියලා හිතාගෙන එදා මිනිස්සු උන්නහේගේ කාර් එක ඇදගෙන මෙහාට ආවේ ආ නහරි එදා අර මිනිහට අපේ කට්ටමරලා මේ අපේ ගනුදෙනුකාරයෝ මං හින්දා ඒ මිනිහා ඒ වල්ලල්ලි හදිරමේ ඉඳලා මැරෙන්න උනොදී මෙහාට ගෙනා. බොට මතකද? එහෙමයි. ඒත් උන්නහේගේ ඒ කබල්කාරක පාරේ දුවන්ට හදාලා දීපු බාසුන්නහේට සල්ලිත් නොදී ඒ හරි ආයෙ කියන්න ඕනේ නෑ. මං අහන්න ගියේ මහත්තයා මෙහෙ ආවෝ නඩාර් මුදලාලිගේ මැනේජර් වගේ hina වෙලා හිටා. නෑ මිනිහෝ අන්න අන්න අන්න ඊවන් කාර්යයක් ආවර අර අර හරි හරි ඒ මහත්තයා මාව හොයාගෙන ආවයි කිව්වනම් හොඳින් කතා බහ කරලා හිටන් එදා කාර් එක හදන්න ගිය වියදම ඉල්ලලා නෑ හිම්බණ්ඩා ඒ හරි මම බලා ගන්නම් උඹ දැන් ගිහින් අර පොලිමේ ඉන්න කට්ටම නෑ නෑ අර ගනුදෙනු කාරෙන්ට hina වෙලා මොනවද ඕනේ කියලා අහගනි. අර මහත්තයා ආවොත් මට ගිහන්. ඒයි මේ කොහොම මුද්‍යන්සේ මුදලාලි? ආයිබෝවන් සර්. මුදලාලි මහත්තයා මුණ ගැහෙන්න යහපත් උනේ. අන්න හරි. මට ඒ වචනේ කීවත් ඇති. යහපත් උනා. <laughs> මං යහපත් උනා තමයි. ආව නෙමෙයි. මට ඇහුනේ නෑ ආයිබෝන්ඩ්. නෑ කමක් නෑ. තමුන්නාසි නේද එදාර වල්ලාලි හදිරමේ කටුබෝක්කුව උඩ ඉඳගෙන මොනව මොනව මොනව මං කටුබෝක්කුව උඩ මොනව කෙරුවා කීවා? කටුබෝ කෝඩ හිප්පතියාගෙන කිව්වොත් තරහයයිද බල්ලන්නේ. මේ මේ මේ මොනවද ඔහේ මේ මේ මුණු මුණුලු ගානේ? ඈ මොකද්ද නම? <laughs> හීම් බණ්ඩායි බුවා. හීම් බණ්ඩ. හීම් බණ්ඩ දන්නවද මං කවුද කියන්ට? එදා මහත්තයාගේ කාර් එක ඇදගෙන ආපු මිනිස්සු නම් කීවේ ආරච්චි මහත්තයාගේ බෑනන්ඩි වෙන්න ඉන්න මහත්තයයි කියලා. හීම් බණ්ඩ දන්නවද ආරච්චි මහත්තයාගේ දුවගේ නම <laughs> අපේ අප්පෝ කවුද ඒ නම නොදන්නේ බිසෝ කීවාම ඕනෑ කෙනෙක් දන්නවා ඒ බිසෝ හුඟක් ලස්සනද ඈ <laughs> අපේ අප්පෝ බලන්න එපාය ලස්සන ඒ බිසෝගේ ලස්සන දැකලා තමයි ඉස්සර මේ යායට ආපු මණිබඩුකාරේ හ්ම් විරිදු කීවා රබන් ගහගා එයා ඒ තරමටම ලස්සනයි සර් <laughs> හැබැයි ඉතින් මේ මනුබඩුකාරයා තමයි පස්සේ ලිසෝව යාළු වෙන්න ගිහින් හිටා. එහෙන් බණ්ඩා. ඔය මහත්යාන මෙහාට එන්න කියනවා. මේ මගේ ඔෆිස් කාමරේ. එහෙමයි මුදලාලි. සර්. හ්ම්. සර් ඔෆිස් කාමරේට යන්නලු. හ්ම්. හා හා. <clears throat> එන්ට ඇතුළට. මොකද මේ දාඩිය පෙරාගෙන? මේ මුදලාලි කියපු කතාව හරිද වැරදිද කියලා මට තේරුම් ගන්න බැරුවයි මම මේ ආපහු මෙහාට මාන්නේ. මොකද්ද මං කීවේ? බිසෝමණිකේ විවාහ කරගන්න එක අතාරින්ට කියලා නේද නොකියා මට කීවේ. ඈ? ඒ කාරණාව ගැන හොයා බලන්න මං ගියා වෙදරාළහාමිගේ ගෙදරටම. ඒ කාරණාව කඩා කප්පල් වෙන්නයි මට ඕන. එද ඉතින් මහත්තයා ඒ වෙදරාළහාමිගේ ගෙදර ඇතුළට මේ දිගමඩුලි ඉඳලා ආපු මට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ නැහැ. වටිනවද මේ මුවන් පැලැස්සේ ආරච්චිලගේ බෑනන්ඩි වෙන්න ඉන්න මට ඒ යකඩ ගේට්ටුව <laughs> ඒ වෙදරාලාමිගේ යකඩ ගේට්ටුව මටවත් අරින්නේ නැහැ පංගුවක් දවසල මහත්තයෝ නමුත් ඒක වැරදි වැඩක් නේ මුදලාලි මම මේ දිගමඩුල්ලේ ඉඳලා 60ක්ම ගානක් ගෙවාගෙන මුවන් පැලැස්සට ආවේයි හා තමුන්ගේ අනාගත භාර්යාව වෙන්න ඉන්න මනමාලි දැකලා කතා බහ කරලා ගෙනාපු තෑගි භෝග දීලා මංගල්‍යට අත්තිවාරමක් දාගන්නනේ හරියට හරි නමුත් මට එකකටවත් ඉඩක් නැහැ විසෝට ලං වෙලා ටිකක් දන්නේ නැද්ද මේ ප්‍රේම සම්බන්ධය ඒවට මේ මුවන් පැලැස්සේ උදවිය ඉඩ දෙන්නේ නැහැ එව්වා පස්සේදී පුළුවන් ඒ උනත් මොකද උනේ කියන්නේ හ්ම් තාමත් බිසෝමණිකේ තමුන්ගේ මනමාලි කරගන්නවාද නැතිනම් අතහැරලා දිගා මදුල්ලට ආපහු යනවා. ආරච්චි මාමයි විදරාලයි දෙන්න කරන වැඩහින්දා මට හිතයි මේ කාරණාව හිතෙන් අහක් කරගන්න. ඒකට මුදලාලි කැමතිද නැද්ද? මේ මේ මම මේ කටයුත්තට විරුද්ධ වුණා කියලා ආරච්චි මාසිනා දැනගත්තොත් විනාසයි. ඒ හින්දා ආරච්චි මාම කරන්නේ වැරදි වැඩක් මුදලාලි. ඇයි බිසෝ අර වෙදරාළගේ ගෙදර නවත්ත ගන්නට ඉඩ දුන්නේ? ඈ? ඇයි බිසෝව හංගා ගන්නට වෙදරාළලට ඉඩ දුන්නේ? වෙදරාළද බිසෝගේ අප්පච්චි. ඕක අහන්ට ආරච්චිලගේ. මේ අහන්ට මුදලාලි. මේ පරස්තාව ගැන මේ මුවන් පැලැස්ස උදවියට වඩා දිගම දුල්ලේ ඇත්ත බලා ඉන්නවා. මමයි බිසෝ මණිකේ දෙන්න. ඒ කවුද ඒ දොරට ගැහුවේ? හීම්බණ්ඩා මමයි ආයිබෝන්. අර ආරච්චිල මහත්තයා බක්කේ කරත් තියෙන කෙනා මුදලාලිට එළියට එන්න කියනවා. මොනවා? මොනවා? කවුද ආරච්චිලට එන්න කිව්වේ මෙහාට? චංචාලයයි. ඇයි ආරච්චිල ඔහුගේ මස්සිනා කිව නේද? දෙන්න තරහද? නෑ නෑ නෑ. නමුත් මට මේ වැඩ කටයුතු වැඩි වෙලාවක ආරච්චි මස්සිනා මෙහාට ආවම මගේ වැඩ සේරම යනවා යකාට. හ්ම්. ඒ හිම්බණ්ඩා. උඹ කියාපන් මාව මුණ ගැහෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවයි කියලා. එහෙමයි. මං කැමති ආරච්චි මාමයි මේ මුදලාලි දෙන්නම ඉන්න වෙලාවේ ওই පරස්තාවේ තියෙන පටලැවිලි දිග අරගන්න. දැන් මම මේ මිනිහට කියපු බොරු සේරම එලි වෙනවා. <clears throat> මේ <clears throat> මහත්වෝ මං අර කියාපු කිසිම දෙයක් ආරච්චිලට කිව්වොත් මිනිහා මාව පවුලෙන් අහක් කරයි. ඒ හින්දා මොනව ඇහුවත් මං අර පිසෝගේ වැරදි. අනික් අනම්මනම් යුවයි කිසි දෙයක් කියන්න එපා. හොඳද? හ්ම් කවුද ඒ සමේ වලට ගහන්නේ? ආයිබෝන්. ඒ ආරච්චිල මහත්තයා මට බැන්නා මුදලාලිට එන්න කීවේ නෑ කියලා. ඒකම කිව්වා අර දිගා මඩුල්ලේ මහත්තයාට බක්කි කරත් ගාවට එන්න කියලා සුරුස් කාලා. ආ අන්න හොඳයි. ඔය මහත්තයා ගිහින් මහමන්දි බහැදකලා ඉන්න. මං එනකල්. හොඳද? හරි. මං ගිහින් බහැ දකින්නම් උන්දව. හ්ම්? තෙයෝ සාකේ. ඒත් වැරදි වැඩක් නේද මම මේ කරන්නේ. මම මේ දා ඉඳලම දඟලන්නේ පිසෝව වෙන කාටවත්ම බැඳගන්න නොදී. ගෙදරටම කුරුවන් වෙනකොට මගේ පුතා සිරිමල්ගේ කරල පැහැයි කියලා. දැන් මේ දිගා මඳුල්ලේ මනමාලයට මෙච්චර දවසක්ම බොරු කියලා මුලා කෙරුවා. පිසෝ එපා වෙලා ඌ යන්තයයි කියලා එහෙම කෙරෙව්වේ. නමුත් මේක පැණි හැලිය දිග වැටිච්ච හැම්බර්ගේ. කවුද බල ඒ සරේ ආවේ ඈ? ආයිබෝන්ඩ ඒ ආරච්චිලා උන්නාන්සේයි අර මහත්තයා දෙන්නම කියනම මුදලාලගේ කාමරේ දොර ඇරලා ඒ දින්නට ඇතුළට ඉන්න දෙන්න කියලා. ඔබගෙන් කියහන් මම මේ රුපියල් කෝටි ගණනක බූදලයක් ගැන ලොකු වැඩක් කියලා. ඈ ඊම් බණ්ඩා. ඊම් බණ්ඩා. මේ මුදලාලිට ඔය දොරාලින්ට කියහම් මේ මමයි මගේ බෑනන්ඩියයි එනවා කියලා ඇතුළට. එහෙමයි. මුදලාලි මහත්තයා මේ ආරච්චිලාලාමේ උන්නාංශගේ බෑනා උන්නාංශි දෙන්නම දැන් ඇතුළට යහපත් වෙනවයි කීවා. ආ අපි යන් ඇතුළට පුතා. හොඳමයි. ඔය දිගා මඩුල්ලේ ඈත ඉස්සර කාලේ ඉඳලා හිටිය සේරමලා මගේ නෑ වර්ගයේ උදවිය. අපි මේ પરම්පරා අයිතිවාසිකම් කඩා කප්පල් වෙන්න ඉඩ නොදී රක බලා ගන්න ඕනේ. එහෙම නේද පුතේ? සත්‍යකින්ම ඇත්ත. අන්න ඒ හින්දා තමයි මගේ අම්මයි අප්පච්චි දෙන්න මට කීවේ පුතේ උඹ පෙළවහක් කරගන්න හිතනවා නම් මුවන්පැලැස්සේ කටුපුල්ලේ ආරච්චිල මස්සිනාගේ දෝනියෙන්ද තමයි බොට ගැලපෙන්නේ කියලා. ඒකනේ මම මෙහාට එන්නේ මාමන්නේ. හා හා හා පුතා වාඩි වෙන්නකෝ වාඩි වෙන්නකෝ. <laughs> නෑ නෑ මාමන් දිඳ ගන්න ඉස්සෙල්ලා. හ්ම් තේනවා නේද? හ්ම් වැදගත් පවුලකින් පැවතෙන ළමයින්ගේ චාලිද්දර මොකෝ මොදියන්ස මොකෝ මේ තබ්බීරි වෙලා වගේ ඈ නෑ නෑ කිසිම තබ්බීරියාවක් නෑ මම මේ තාමත් හිතන්නේ අර කෝටි ගණනක බූදලේ ගැන හ්ම් කොහෙද ඒ කෝටි ගණනක බූදලේ තියෙන්නේ මොදියෝ <laughs> ඒක ලොකු රහසක් මස්සිනේ අන්න දැක්කද අපේ පරණ උන්දලගේ කල්පනාවල් හ්ම් කෞරාල ගොයියාම් ඒ කියන්නේ පුතේ උඹේ අප්පොච්චා මේ මුවන් පැලසට දවසක් දාවා. උඹට ඇහුණාද? ඇයි ආවේ කියලා ඇහුවම මට කොලේ වැහුවා. හැබැයි කෞරාලගේ ඇස් දෙකෙන් මට පෙනුණා බිසෝ දූදිහා බලාගෙනයි එහෙම කීවේ කියලා. හ්ම්. හීම්බන්න මට කීවා ආරච්චි මස්සිනා ආවයි කියලා. නමුත් මම මේ ලොකු බිස්නස් එකක් ඔලුවට දාගෙන ඒක ගන්නෙ කොහොමද කියලා කල්පනා කර කර වැඩ කෙරුවා. හ්ම් හ්ම් වාඩි වෙන්න දෙන්නම්. හ්ම්. මම මේ අද ආවේ ඒ කටයුත්ත කෙරෙනවද නැද්ද කියලා දැනගෙන යන්න. ඇයි ඇයි නොකරන්නේ? ඇයි නොකරන්නේ? කවුරුත් මොකොත් කීවද කඩාකප්පල් කරන්න? ඈ මුදියන්සේ. හ්ම්. මෙන්න બોලේ වැඩක්. ඇයි මගෙන් ගහන්නේ? මොකෝ මම මේ කටේට කඩන්ට හැදුවද? නෑ නෑ නෑ නෑ. නමුත් නෑ නෑ නෑ. ඒ හරිය ඕනේ නෑ. ඇයි? ඇයි කියන්න ගිය දේ ගිලගත්තේ? ඔන්න ඌවට මං කැමති නෑ මස්සිනේ. මොනව නමුත් මට වහං කරන දෙයක් තියෙනවා නේද? එහෙම දැම්මම කියන එක නේද හොඳ? ඈ මුදලාලි. මගෙන් අහන්න එපා මහත්තයෝ. මන් නෑයෙක් වුණාට ඔය කාරණාවට මම හාහු කියන්ට ගියොත් මොකද වෙන්නේ ඈ ආ ඇයි ඒ පුරස්නේ අහන ගමන් මේ පුතාට ඉඟි කිව්වේ ඈ බාම් කරපින් කියන්නේ නෑ මගේ මේ ඇහැට මොකද්ද වැටලා වගේ දැනුණා ඒකයි මම මේ ඈ පුතේ ඈ පුතේ මේ අපි මේ කාරණාව ගැන දැන් හුඟක් වැඩ කෙරුවා කේන්දර බැලුවා මං ගිහින් දිගා මඩුල්ලෙන් ඉඩ කඩන් ගත්තා තව එතකොට මේ සීරමත් හරි නමුත් මට දැනගන්න ඕනේ ඇයි බිසෝ අර වෙදගෙදර නවත්තලා ඉන්නේ? මම මේ අහන්නේ මාමන්ඩි තරහට නෙමෙයි. නමුත් මට මේක මහ ප්‍රහේලිකාවක්. මොකද්ද පුරහේලි කතාව? පුරහේලි දුව සනීප නැති හින්දා වෙදමාම පොරොන්දු වුණා ගෙදරම තියාගෙන බේත් කරලා සනීප වෙනකල් මේ ගෙදරට එවන්නේ නෑ කියලා. එච්චරයි. මං අහන්නේ මොකද්ද අසනීපේ? ඕ ඒකට උත්තර දෙන්න මට බෑ. ඒ මොකද මං ඒ වෛද්‍ය ශාස්ත්‍රේ දන්නේ නෑ. ඒ වුණත් මං අහන්නේ ඇයි මේ පුතා කවදාවත් නැතුව දැන් ওই ප්‍රශ්නේ අහන්නේ? ඈ මුදියෝ කතා කරහන්කෝ. මෙන්න වැඩ. ඇයි මාව ওই කාරණාවට පටලගන්නේ? ඈ ඒක මාමයි බෑනයි දෙන්න බේරුම් කරගන්නට මාවල්ලන් නැතුව. ආ ඔන්න ඔන්න උඹ ආයෙත් ඉඟි කෙරුවා නේද? මේ පුතාගේ මූණ දිහා බලාගෙන ඈ ඈ බොලන් ආරච්චි මස්සිනා මං කීවා මගේ ඇහැට රොඩ්ඩක් වැටලයි කියලා. ඒකයි මං ඇස්පිල්ලන් ගැහුවේ. කොකෝ ඒ ඇහැ මෙහාට ගත්තා නම් බලන්න. ඔය බලනකො ඔය බලනකො. හයි මගේ ඇස් කෙටි උගුල් වල අතර දෙන්නද කියන්නේ? ඈ අනික ඇස් පෙනෙන කෙනෙක් නම් තව කමක් නෑ. ඇයි ඇයි මගේ ඇස් ගෙඩි වලට මොකද වෙලා තියෙන්නේ? ඈ මං තාමත් මගේ රාජකාරී ලිය කියවිලි වලට අසං කරනවා යසට. ඒකද මගේ අර පෝරමේට වැරදියට අසං කෙරුවේ. මොනවා මොනවා මොනවා මං වැරදි විදිහට අසං කෙරුවා. නැතුව ඈ මුවන් පැලසේ ගම්මුලා දෑනියාගේ අත්සන තියා පුතන කොහොමද අත්සන් කෙරුවේ ඈ මතකද මහත්ව නැතුව මං කොයි ලියවිල්ලටත් අත්සන් කෙරුවේ මුවන් පැලස්සේ කීරාල ආගත් කියලා වම්හ කියලයි. <laughs> ඔව්. අයි මොකෝ hina නමුත් අසං කරලා තිබුණේ කරෝල ආච්චි වංහ කියලයි. කවුරු නමුත් මගේ අත්සන වෙනස් කෙරුවා කීරාල කියන වචනේ කරෝල කියලා. ආව්. මම දැන් යන්න ඕන දිගා මඩුල්ලට. මට අද දෙකෙන් එකක් දැනගන්න ඕන. මොකද්ද දෙකෙන් එකක් කියන්නේ? මේ මංගල්‍ය කෙරෙනවද නැද්ද? ඇයි බෑනෝ මං කී සැරයක් කීවද ඒක කෙරෙනවා කියලා? මං ඔය වෙන මා මණ්ඩිල වාගේ කියාපු කට වචනේ වෙනස් කරන්නේ නෑ කීයට ගියත්. ඕ අපේ චාලිද්දරේ එහෙම නේද මොදියෝ? මොන චාලිද්දරේද ඔය කියන්නේ? දුව පෙළවහට දෙනවයි කියලා පොරොන්දු වුණාම නරියට හරි දුව කැන්දන් යන්ට දෙනවා දෙනවාමයි. හා ඒකයි මගේ චාලිද්දරේ. එහෙමනම් ඇයි මනමාලිව හංගගෙන ඉන්නේ? දිගමඩුල මිනිසු බලා ඉන්නම තොරම් බැඳලා මංගල්‍ය බොහොම ඉහලින් පවත්තන්නට. ඒ තොරම් බඳින්න ඕන කරන පුවක් ගස්, උණ ගස්, රන් තැඹිලි, ගෝක්කොල, බඩල් හනස ඔය සේරම මං එහෙ ගත්තු ඉඩමේ තියෙනවා. මේ පුතා ඒ මිනිසුන්ට එක කියන්න. මොකද අම්මා දෙසියම දුවේ මම මේ තකහණියක් ආවේ දූට ලොකු රහසක් කියන්න. ඒ මොකද්ද? මට ආරංචි අප්පච්චි මෙහාට එනවයි කියලා. මේ කලබල වෙන්න එපා දුව. අප්පච්චි මොනවා කීවත් කවුරු මෙහාට එක්කරාගෙන ආවත් කිසිම අමනාපයක් වෙන්නන්ට නම් එපා වුන්. අප්පච්චි තරහා වුණොත් මහා විනාශයක් කරයි. ඇයි මට ඕවා කියන්නේ? ඇයි අම්මට බැරි අප්පච්චිගේ හිත නම ගන්නට? ඔය ඩිංගක් කල්පනා කරලා බලන්න මම මැදි වෙලා ඉන්න තැනගෙන හරියට අර ගිනි පෙළෙල්ලට මැදි වෙච්ච කුඹියෙක් වගේ නේද මං? ඔව් මගේ රත්ත රන්දුවේ ඔව් මං ඒක දන්නවා. ඒත් මට බෑ අප්පච්චිගේ හිත නම්මන්ට උන් බෑ නමන්ට බැරි ලීයක් වාගේ. එහෙනම් ඉතින් මට තියෙන්නේ අර සූර්යා කොටුවේ කළු මැණිකේ කුලීකාරය ලවපු ස්වාරිස් ඩ්‍රයිවර් එක පැනලා ගියා වගේ. චේ චේ චේ නෑ නෑ දුව ඉන්නේ ඊට වඩා වෙනස්. හොඳට ඉගෙනගත්තු හොඳට විභාග පාස් කරාපු වැදගත් tempat මහත්තයෙක් බැඳගන්න බලාපොරොත්තු වෙන්නේ නේද? ඈ කල්පනා කරලා බලන්ටකෝ දුව. ඒත් ඉතින් කෝ ඒක කරගෙන මට පිට වෙලා යන්න ඉඩ දෙනවා. නාමල් මං ඉඳ කී සැරයක් නම් නොමෙරි බේරුණා. වෙන මිනිහෙක් නම් ආයෙත් මේ මුවන් පැලස පස්පා ගන්නටවත් එයිද? මං ඒ සේරම දන්නවා දුවේ. ඒවා ඇරෙන්ට අප්පච්චිගේ ආදායම් බදු පුරස්නා උසලා හතුරු ඇරපු පෙස්සන් ඉඳ අප්පච්චි papuව හිර වෙලා මැරෙන්න ගියා. කවුද ඒවා බේරලා දුන්නේ? ඈ කවුද අප්පච්චි ඉස්පිරිතාලේ ඇඳ කුඩ දපා තියලා ඉන්නකොට රෑ දවල් දෙකේ ඇඳ ළඟින් හෙල්ලෙන්නේ නැතුව බේතේ දිදි බේරාගත්තේ ඒ විතරක් ධම්ම අර තේ වත්තෙන් රබර් වතු වලින් කුඹුරු වලින් ආපු ආදායම් පිට මිනිස්සු හොරකම් කරනව සේරම නැවැත්වුවේ කවුද? ඔව් දුවේ ඔව්. ඒ ළමයා ඉහත ආත්මේ ඉඳලම අපිව රැක ගන්න ආපු කෙනෙක්. නමුත් අපේ හතුරෝ ඉඳගෙන අපච්චිගේ හිත බින්දා. මේ තියෙන බූදලේට විදින්ට හිතාගෙන. අන්න ඒක දුගේ අපච්චි විශ්වාස කරන්නේ නෑනේ. ඉතින් අපච්චි කොයි වෙලාවෙද මෙහාට එනවයි කිව්වේ? වෙන කවුද ඉන්නේ අපි අම්මා? අපි වැඩ කරකෙල්ලට අද උදේ ඇහුණලු. පාරේ ගිය කීරම්මයි සොබණී කතා වෙනවා මේ. මොනවද කතා වුනේ? මේ කොහෙද නැති ආරංචියක් ගැන සුමන කීවයි කියලා අම්මා කලබල වෙන්න ඕනේ නෑ නෑ නෑ දුවේ එහෙම නෙවෙයි. එහෙම ආරංචි පංගුවක් වෙලාවට හරියට හරි. හොදසින් ඉන්ටදු. හොඳයි අප්පච්චි මෙහාට එනවයි කීවේ. මට ඇති ලෙඩක් නැහැ කියලා වෙදසියගෙන් මාව බලෙන් අරගෙන ගිහින් ගෙදර තියලා අර දිගා මඩුල මිනිහට බන්දලා දීලා අත පියා ගන්නද? ආ? මං හිතන්නේ ඒ වගේ මොකක් හරි දෙයක් ගැන දූට කියන්ටයි එනවා ඇත්තේ. ඔව් මං ආන්නේ ඉතින් වෙන කවුද අපච්චිත් එක්ක ඉන්නේ? මන් දන්නේ මුදියා මාම එනවද මන් දන්නේ නෑ දුවේ නැත්තම් අර අප්පච්චිගේ ලොකු නගා එනවද මම කාට හරි යෝජනා කරන්න අපෝ නෑ නෑ අම්මා නැත්තම් අපේ පවුලේ මාමලා බාප්පලා ලොකු අප්පච්චිලා ඇත්තෝ අපි ඉන්නවද මැරුණාද කියලා හොයා බලන්නේවත් නෑ අප්පච්චිගේ නපුරු වැඩ හන්දා ඒ කියන්නේ අප්පච්චි තනියම දෙනවයි කියවේ හරි අප්පච්චි විතරක් නම් එන්නේ කමක් නැහැ. දෙයනේ මං කොහොමද මේක කියන්නේ? අම්මා අම්මට ඇහුණද මං කියාපේක? මොකද්ද නෑ දුව මොනවද කිව්වේ? අප්පච්චි විතරක් නම් එන්නේ ආවට කමක් නැහැ. හැබැයි වෙන කවුරු හරි එක්ක ආවොත් මං අර පිළිකන්නේ දොරෙන් එහා වත්තේ පැනලා යනවා යන්න ඉස්කෝලේ. එතකොට මොකද වෙන්නේ දන්නවද? ඒන මිනිහයත් එක්ක අපච්චි එයි ඉස්කෝලෙට. ආදේ. ලොකු මහත්තයා දෙකක් කියයි අපච්චිට. නාමල් කරපු උදව් උපකාර ගැන. මන්නන්නේ මේක කොහෙන් ඉවර වෙයිද කියලා. මං අහන්නේ කවුද මෙහාට එක්කරගෙන එන මිනිහයා කියලා යම්මා? කවුරු ආවත් කලබල නෙවී හොඳින් කතා කරන්ට කියලා මං කිව්වන්නේ දැන්. ඒ කියන්නේ ඒන මිනිහයාගේ හිත නරක වෙයි කියලාද මං නරකට කතා කිරුවොත්? මේ බලන්න අම්මා. අම්මගේ මූණේ ඉරියව් වලින් මට පේනවා ඒ එන්නේ කවුද කියන්ට අම්මා දන්නවයි කියලා. නෑ කියන්ට එපා. මුවන් පැලස්ස. අද රංගපෑම් විජේරත්න වරකාගොඩ රම්‍යා වනිකසේකර කමල් දේශප්‍රිය රත්නා ලාලනී ජයකොඩි සුජීව මානකේ සමග විජේසිරි බෝපගේ නාද සංකලනයේ ජයන්ත චන්ද්‍රලාල් මුදලි නායක සෝමරත්න ගුවන්විදුලියට රචනා කරන මුවන් පැලස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.